හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන අදත් හිරු නිවෙන හැන්දෑවේ සිත් වැටිය අද්දර අලුත් වර්ණ රේඛාවක් හඳින්නට ඔබත් මාත් මේ විදියට මුණ ගැහෙනවා. ප්‍රියන්තනි ගමගේගේ ආරාධනයෙන් මම ස්වර්ණ ගුණවර්ධන. අද මම කිව්වේ අලුත් වර්ණ රේඛාවක් හිත් පැටි අන්දර අඳිනවා කියලා. අලුත් වර්ණයෙන් සැරසුණු අලුත් අවුරුද්ද මේ ගෙවෙමින් පවතින්නේ. ඒ අලුත් අවුරුදු උණුසුම අපට දැනෙමින් පවතින වකවානුව. එනිසා ඔබට සුබ අවුරුද්දක් වේවා කියන්නට අපි මේක අවස්ථාවක් කරගන්නවා. හිරුනිවෙන හැන්දෑවක හමුවන අපි. ආචාර්ය අමරදේව අමරදේවම වන්නට ඔහු හින්දි අනුකාරක ගීත ගායනා නොකිරීමත් එක හේතුවක් වුණා. ඒත් මුල් කාලීනව අමරදේවයන් ඉන්දියාවෙන් ඉඳලා ආවට පස්සේ එවන් ගායනා දක්නට ලැබුණ බව අපට අමතක කරන්නට බෑ. රාමායනයේ කුඩා රාම කුමරු ඇවිදින ආකාරයට ලියවුණු පද්‍යයේ සඳහන් වෙන්නේ නවක චලිත රාමචන්ද්‍ර කියලා. මේ ගායනය මේ තනුවටම ආචාර්ය අමරදේවයන් ගායනා කරනවා මඩවලේ රත්නායකයන්ගේ පද රචනාවකට. නවක චලිත කියන ගීතය. මේක ඒ කාලේ අවුරුද්දට අපිට නිතර ඇහුණු ගීතයක් ඒ වගේම ඉතා ජනප්‍රිය ගීතයක් මෑතකදී නම් මට අහන්නට ලැබුණු බවක් මතක් වෙන්නේ නැහැ. අපි තවමත් අවුරුදු 19 ඉන්නේ අලුත් ඇඳුම් සරසර ගාලා පොඩි වෙන සද්දේ තාම ඇහෙනවා වගේ. අවුරුදු විඳින විදිහ ටිකෙන් ටික අපේ සමාජයේ වෙනස් වෙමින් පවතිනවා. සමහර විට පවුලේ අය එකතු වෙලා එකට අවුරුදු සමරන අවසාන પરම්පරාව අපේ කණ්ඩායම වෙන්නට පුළුවන්. ඒත් එහෙම වෙනවා කියන එක වරදක් නොවේ. කාලයාගේ ඇවෑමෙන් යම් යම් දේ වෙනස් වෙන්නේ එහෙමයි. ඒත් අපි එදා රස විඳි ගීයක මිහිර අපට වෙනසක් නැතිව යලි යලි දැනෙනවා. चलित सी फुल नवकचलित सी द् नवकचलित हा नावकचल हा हा වන වාර නමක චලිත සීත සුරඟ නමක මිරි ගීත අති උදාර මිරි hati udah ලබන මේ නව වසරේ නවක ජලේ සිහල උලෙල මිහිරි කරති සිහල උලෙල ආ සිහල උලේ ආ සිහල උලෙල මිහිරි කරති සිහිරි කරති මේගේ මාදයනා නවක චලිත සීත සුදඟ නවක චලිත සීත සුදඟ ඒ රස මානලවා නවක ජනිත සීත සුලඟ නවක ජනිත සීත සුලඟ නවක ජනිත සීත සුලඟ නවක ජනිත ඒ නවක චලිත සීත සුලඟ නවක ජනිත සීත මේ ගීතය ඉතා මියුරු අවුරුදු ගීතයක්. අද වෙනකොට මේ ගීතය අවුරුදු ගීතයක් විදිහට කාටවත් මතක නැහැ. වෙනත් මෙහෙවරක් සඳහා යොදාගත්තු නිසා අවුරුදු ගීතයක් කියන සංකල්පනාවෙන් බැහැරව තමයි මේ ගීතයට වටිනාකමක් එකතු වෙන්නේ. 1971 අරගලිය පැන නගින්නේ අවුරුදු කටේ. අප්‍රේල් 5 වෙනිදා සටන් පටන් ගන්නා බවට පණිවිඩය ගුවන් විදුලිය හරහා අදාළ පිරිස් වෙත දැනගන්නට සැලසුනේ මෙන්න මේ ගීතය. කවුද ඒක ප්‍රචාරය කළේ? කොහොමද ඒක සැලසුම් කළේ? ඒ පිළිබඳව ගුවන් විදුලිය ඇතුළේ හරි ආකාර හරි හමං කතා බහක් තොරතුරක් ඇත්තේ නෑ. කොහොම වුණත් අපිට මේ අවුරුදු ගීතය අහිමි වුණා නේද කියලා හිතෙනවා වෙනත් මෙහෙවරකට යොදාගත්ත නිසා. මේ ගීතේ විදියට ප්‍රචාරය වුණාට පස්සේ ගීතයට දායක වෙච්ච පිරිස් බොහෝ අකරතැබවලට බොහෝ ප්‍රශ්න කිරීම වලට යොමු වුණා කියලා අපිට ඒ කාලේ මතක තියෙනවා. කොහොම වුණත් වීරසේන ගුණතිලක ගැයූ මේ ගීතය අපිට ඓතිහාසික වශයෙන් උත් අවුරුදු ගීතයක් හැටියට අමතක කරන්නට පුළුවන් වන්නේ නැහැ. දෙවැනි චිත්‍රපටය අශෝකමාලා. අශෝකමාලා චිත්‍රපටය සංගීතවත් කළේ මොහමඩ් ගවුස්. මොහමඩ් ගවුස් අශෝකමාලා චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළ ආකාරයටම මෑත කාලීනව අපූර්ව සංගීතමය වියමනක් අපිට දක්නට ලැබුණු ගීතයකුයි අපට ඉදිරිපත් කරන්නට දැන් තෝරගෙන තියෙන්නේ. ආනන්ද සමරකෝන්ගේ සංවාදරගත් ගීත රචනා සිහි කරන සංගීත රචනයකුත් මෙතනදී අපිට දකිනවා. අපිට අලුත් වෙන්න හරි ලේසියි. පරණ වෙන්න හරි අමාරුයි. අලුත් වෙන්න හිතන අය පරණ වෙන්න ආපහු හිතුවට ආපහු හැරෙන්න බෑ. මේ හිතේ රචනා කළේ කුමාර ලීනගේ. නිරෝෂා විරාජිනී සංග කිත්සිරි ජයසේකරයි මේ ගීතය ගායනා කළේ. අඳුරක් වතුරේ වරල් සලනවා අගිනාගෝ දේශිත පිරියා මේ රාශි දේශිත පිරියා හැන්දෑවක. දැන් ඔබ මේ වැඩසටහන අහන්නට පටන් අරන් සෑහෙන වෙලාවක්. ඒ කියන්නේ මමත් ප්‍රියන්තනී සෑහෙන වෙලාවක් තිස්සේ ඔබේ සිතුවිලි දාමය අත්පත් කරගෙන ඉන්නවා. ඔබ මේ සිතුවිලිත් එක්ක රඳවා ගන්නට අපට ඉඩ ඔබම දෙනවා. ඒ අවසරය අතරේ මිහිරිම ගීතණු හා වචන ඔස්සේ ඔබේ සිතුවිලි ඔබ විසින්ම සැහැල්ලුවටපත් කරගන්නවා. මෙන්න මේ කාරණාව තමයි වැඩසටහනක් අහනකොට අප කරන්නේ. අපේ සිතුවිලි එක තැන කරඳවා ගනිමින් එහෙමත් නැත්නම් තවත් කෙනෙකු විසින් ඒ සිතුවිලි වලට යම් යම් පාලනයන් ලබා දෙමින් ඔබ ඔවුන් සමග රඳවා ගන්නවා. දැන් අපි කරන්නේත් ඒක. අපි මේ ඊළඟට තෝරගත්තු ගීතය ටිකක් වෙනස් ගීතයක් ආර්යරත්න ආපස් සමග චන්ද්‍රලේඛා පෙරේරා ගැයූ ගීතයක් මේ ගීතේ සංගීතවත් කළේ ෂෙල්ටන් විජේසේකර අපි අහන්නේ කාලයකට පස්සේ ෂෙල්ටන් විජේසේකර ඉතාම දක්ෂ සංගීතවේදියෙක් ඔහු හා මට අපූර්ව සබඳතා ගණනාවක් තියෙනවා ගීත ක්ෂේත්‍රයේ පිළිබඳව කතා කරද්දී අපි මේ ගීතය අහමු මේ ගීතයට පස්සේ අපි පුංචි විරාමයක් ගන්නවා හිරුනි වෙන හැන්දෑවක යලිත් හමු වීමේ අපේක්ෂාව ඇතිව. පෙර දිනක සිටුවේ අද ලොවම කතාවේ අප ආදරේ අමෝ යුගේ ඕ කොහේ තෙර පුරු සුහිනාවේ අධනුරු විලාසේ අදසෝතම වැදීතලේ ගීතේ දමේ जय වර්ණ රේඛාව ශනිදා හැන්දෑවේ 6:30ට ස්වදේශීය සේවය හිරු යලිත් කැටි හිස්පැටි අද්දර වර්ණ රේඛාව අලුතින් අඳින්නට සූදානම් වෙමු. අපේ රටේ ගීත රසවින්දනයේ පන්ති ભેදයක් තියෙනවා කියලා ආචාර්ය තිස්සාදේශේකර කියනවා. සිනමාවට නැතිවම බැරි වූ ධර්මදාස වල්පොල, ජෝතිපාල්, මොහිදින් බෙග්, මිල්ටන් පෙරේරා. මේ අය සාමාන්‍ය ජනතාවගේ ආකර්ෂණයට ලක් වෙනවා. ඔවුන් ගායනා කරන්නේ, ඔවුන් කැමති වෙන්නේ, ඔවුන් රැඳෙන්නේ ඒ අයගේ ගීතත් එක්ක. එතකොට සුනිල් ශාන්ත ආනන්ද සමරකෝන් අමරදේව ඇතුළු පිරිස වඩාත් සිංහල උගත් පිරිස අතරේ ජනප්‍රිය වෙනවා සම්භාවනාවට ලක් වෙනවා තවත් මධ්‍යම පාන්ති මනසිරත නැඹුරු අය අතරේ මනසිරත රසවිඳිනවා සිටිනවා චිත්‍රා සෝමපාල කාන්ති වක්වැල්ල වගේ අය ජනප්‍රිය වීමත් ඔහු මෙන්න මේ පන්ති ભેදයට හේතු සාධක වශයෙන් දක්වා තිබෙනවා. මේ අතරේ කාන්ති වක්වැල්ල කියන්නේ ඉතා විශේෂ ගායකයෙක්. ඔහු ගැයූ චංචල ගම්සු කුමාලි, ශෝබන චන්ද්‍රා නැගෙනවා, ගලනා හැලෙනා, සිහිල් සුලං රැල්ල ඇදී ආවි කියන ගීතය, ආරාධනා වැනි ගීත අපිට තාමත් මතක තියෙනවා. පහුකාලීනව සිසිර සේනාරත්නගේ සංගීතයට ප්‍රේමකීර්තිද අල්විස්ගේ රචනයෙන් කාන්ති වක්වැල්ල වෙනස් ආකාරයක ගීතයක් ගායනා කළා. අර කලින් අපට ඇහුණු මධ්‍යම පාන්තික බටහිර ගීත රටාව වෙනුවට මේ උත්තර ಭಾರತೀಯ සංගීතයේ පැත්තට තරමක් නැඹුරු වූ ඒත් බටහිර ගතිය අඳුන වූ ගීතයක් හැටියට අපි මේ ගීතය හඳුනගනිමු. හිමිදිරියේ හිඟෑනි දුම වැටෙනා කිරි කත්තියේ හිරු එළියේ කිරි කපනා සිරි කතසේ නාගමනින් පියවර මනිනා හිනා පොද දෙන වද මත කිරියතනා කිරියතනා පනිස්තුවේ ඉරින් ඉරින් අපේ වලලු සිලින් සිලින් පනිස්තුවේ ඉරින් ඉරින් අපේ වලලු සිලින් සිලින් පෙතට යන්න පාර කැපුණු කූඩලු යායේ කුඹේ hina කිවි වතුරින් මත මඟ පෑදේ කිමිදිරියේ කීන මීදුම වැටෙනා සිරි ප්‍රත්‍ය හිරුවෙලියේ සිරි කපනා සිරි කතතේ නාගමනින් පියවර මනිනා හිනා පොදක් දෙනවද මට කිරියතනා කිරියතනා නැසත් අතේ කාසි පනං පැලේ මැත්ත ගෑනි බොලං නැසත් අතේ කාසි පනං පැලේ මැත්ත ගෑනි බොලං මඟුල් කන්න යායේ අයට වැ හඳ පානේ උදේ හවා දින ගැන මන් විවසුම් නෑනේ දිමි දිවියේ ක්‍රීලා නිසුම වැටෙනා తిరి కత్తియ తిరువెలియే తిరి కపనా తిరి కత్తతే నా గమనిన్ පියවර මනිනා හිනා පොදක් දෙනවද මට කිරියතනා කිරියතනා අපි දැනට අමතක කර දමා ඇති LTTE සටන් සමයේ ඒ සමාජිකයින් අතරේ ඉතා ප්‍රබල ආත්මඝාතක අවියක් තිබුණා. ඒ තමයි ඔවුන්ගේ ගෙල බැඳි සයනයිඩ් කරලා මේ සයනයිඩ් කරලේ ඉතිහාසයේ 1974 දක්වා ඈතට යනවා. යාපනයේ දෙමළ සටන්කාමී සිටිය සිව කුමාරන් කියලා. ඔහු හිටියේ පොලිසියට කට්ටි පනිමින්. කාරණා දෙකකට එකක් ඇමතිවරයෙකු ඝාතනය කරන්නට උත්සාහ කිරීම දෙවැන්න නගරාධිපති දුරයප්පා ඝාතනයට පැත් කිරීම මේ සඳහා සිවකුමාරන් පොලිසියට අවශ්‍ය වෙලා හිටියා පව් කාලීනව දුරයප්පා ඝාතනය වෙන්නේ ප්‍රභාකරන්ගේ මාතින් බැංකුවක් කොල්ලකන්නට පැමිණි අවස්ථාවක පොලිසිය සිවකුමාරන් කොටු කර ගන්නවා. පන පිටින් පොලිසිය අතට පත්වනවාට වඩා මරණය ඔහු තෝරා ගන්නවා. ඔහුගේ ගෙලේ සයනයිඩ් කරලක් තිබෙනවා. ඔහු එය හපනවා. ඊට පස්සේ වේදනාකාරී මරණයකට ඒ මොහොතේම මුහුණ දෙනවා. ඔහුගේ රහස් ඔහු සමගම යටපත් වෙනවා. මේ කාරණාව ප්‍රභාකරන් කම්පණයට පත් කරනවා වගේම ඔහු පාඩමක් හැටියට ගන්නවා. අත්අඩංගුවට පත්වන සිය සමාජිකයින් අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති සමාජිකයින් තොරතුරු හෙළිදරව් කිරීම වැළැක්වීමට මරණය තෝරාගත යුතුයි කියලා ඔහු තීරණය කරනවා. ඒ අනුව තමයි පුහුණු LTTE කාඩර්වරුන් සඳහා සයනයිඩ් කරලක් පැළඳවීම ප්‍රභාකරන් තමන්ගේ අතින්ම කරන්නේ. සීතලු ඇත තන තන බැලු බැලු එන මුදු බිරු සිරුණු වන්නුවේ කුමටද රන් මැණික් මලු එන මුදු බිරු සිරුණු වන්නුවේ කුමටද රන් මැණික් මලු මට අවුලන ගිනි පුපුරු නිවල හිම ඇති අයුරු ඔබේ මුව හත වැලි කයුරු මගේ දෙනෙතට සුටු පඳුරු මාටින් වික්‍රමසිංහයන්ගේ රෝහිණී නවකතාව එකල ඉතා ජනප්‍රිය හා ශීඝ්‍රයෙන් අලිවුණු පොතක්. ඓතිහාසික පසුබිමක පිහිට වූ අතුල සහ රෝහිණීගේ පෙම් කතාවයි රෝහිණී නවකතාවට පාදක වෙන්නේ 1929 දී මුල් වරට මෙය පොතක් හැටියට එළියට එනවා. ඒ මාටින් වික්‍රමසිංහයන්ගේ හත්වෙනි නවකතාව. නවකතාවක් ජනප්‍රිය වුණාම නවකතාවක චරිත හැබැයි චරිත කියලා සමහරු විශ්වාස කරනවා. ද රාමා සීතා, රාධා ක්‍රිෂ්ණා වගේම රෝමියෝ ජුලියට් මේ කතාන්තර නැතම් ප්‍රබන්ධ පාදක කොටගෙන බිහි වුණු ඒවා. ධම්මිසුගත් උනත් එහෙමයි. ඒවා හැබැයි චරිත වගේම රසිකයින් වෙත සමීප වෙන්නේ ඒ නවකතාවේ චරිත ජීවමානව මේ පාඨකයන් තුළට කාන්දු වීම නිසා අපි මේ අතුල රෝහිණී පෙම්පුවත ඇසුරින් නිර්මාණය වුණු ගීතයේ රස විඳිමු. Thank you. පැටි අද්දර අඳින වර්ණ රේඛාව. සිනමාවේ යුග ගැන කතා කරද්දී මාලිනී පුරාවෘත්තයක් වෙනවා. මාලිනී ෆොන්සේකා. ගාමිණී මාලිනී විජය මාලිනී තිස්ස මාලිනී සනත් මාලිනී ලකි මාලිනී සිනමාවේ යුගවල ඇය එකම නායිකාව බවට පත් වෙනවා. ජනප්‍රිය සිනමාවේ සම්භාව්‍ය සිනමාවේ අයිකනයක් බවට පත් සිටි මාලිනී කලෙක ගීත ගායනයටත් එනවා. ඇයගේ ගීත කීපයෙන් වැඩි හරියක් ලියාගන්නේත් මාලිනී විසින්මයි. සංගීතවත් කරන්නේ සරත් දසනායක. ඇය ගායනා කළ ගීත අතරින් අප දැන් අහන්නට යන ගීතය වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ගීතයක්. මාලිනීට තිබිච්ච ජනප්‍රියත්වයත් එක්ක මේ ගීතය ඒ කාලේ අපිට හොඳට මතක හිටින ගීතයක් බවට පත් වෙලා තිබුණා. Thank you. අල්ගමෂූරින් ඉතා අපූර්ව පුජ්‍යලේ. සංගීතවේදී ලයනල් අල්ගමෂූරින් ඉතා අපූර්ව පුජ්‍යලේ. ඔහු තමාම දිගු කාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් හැටියට සංගීත භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. මුලදී සූර්තාර්ය අනුවෙන් හැඳින්වූ එය පසුව ශ්‍රී වීණා නමින් ඔහු නම් කරනවා. වරක ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංගීතයේ වැඩසටහනකට ඔහු පැමිණුණා. එහි පූරකයා වුණේ මම. අප අතර පැවති හිතවත්කමත් ඒට එක හේතුවක් වන්නට ඇති. අල්ගමයන් එදා වැඩසටහන ඉදිරිපත් කළේ භෛරවි රාගය පිළිබඳව. දිල්ලප්නා උප්‍රීත් පරායි මේ ගංගාවේ නෙල්දියේ වැනි ගීත බහිරවි රාගය ආශ්‍රය කරගෙනයි නිර්මාණය වුනේ කියන එක ඔහු කාරණා කාරණා සහිතව ගායනා කරමින් ඉදිරිපත් කළා. ඔහුගේ කතාව මේ බහිරවි රාගය ඇසුරු කළ ගීත පිළිබඳව කළ කතාව කෙලවරකට ආවේ බයිලා ගීත කීපයකින්. ඉන් එකක් තමයි කොළඹ නගරේ රැට සුරපුරමෙන ප්‍රීතිසාරවේ කියන ගීතය. ඒ වගේම කොට ගවුමටා බේබි නෝන ආසා වෙලා කියන ගීතයත් මේ බහිර විරාගයේ මූලික ලක්ෂණ වලින් සමන්විතයි කියන එක ඔහු එදා පැහැදිලි කළා. කාලයකට පස්සේ අපි ලයනල් අල්ගමයන් එදා ගායනා කළ ඉතා අපූර්ව ගීතයක රස විඳිමු. මේ ගීතයට බහිර විරාගයේ සම්බන්ධයක් ඇද්ද කියන්න නම් මා දන්නේ නැහැ. මල්ලෙතනෝ මල්ලෙතනෝ මල්ලෙතනෝ මල්ලෙතනෝ අත්වැහි වැහලා වැව උතුරනවා පැලපත ලියලා කිත පී දෙනවා සම්පත් සොම්න පොඩි බැඳ එනවා එතන මල් නොව සිහින දකින්නවා මල් එතනෝ මල් එතනෝ ඉස්සර අපේ අය අකුරු බැරි නිසා කන අස්සන ගැහැව්වේ. කන අස්සන කියන්නේ ඇඟිලි සලකුණ තීන්තෙහි පුඟවා යම් ලේඛනයක අනන්‍යතාව තහවුරු කිරීම සඳහා තැවීම. ඒ අකුරු බැරි කාලේ. අකුරු හොඳට පුළුවන් කාලේ. දැන් ඩිජිටල් කාලේ අත්සන හැටියට වඩාත්ම සුදුසු වන්නේ ඇඟිලි සලකුණු කියන එක පිළි අරන් තියෙනවා. ඇඟිලි සලකුණම කාර්යාලයට පැමිණීමේදී තමන්ගේ අනන්‍යතාව සඳහන් කරන්නට යොදා ගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම නව තාක්ෂණික උපකරණ ක්‍රියාත්මක කිරීමේදී මේ ඇඟිලි සලකුණ යොදා ගන්නවා දකින්නට පුළුවන්. එදා ඒ අය මේ ඇඟිලි සලකුණ අනන්‍යතාව සඳහා යොදාගත්තේ බොහෝ තේරුමක් ඇතිව කියලා එතකොට අපිට හිතෙනවා. හිප්වැටිය අද්දර අඳින වර්ණ රේඛාව අපි මකා දමමු. මීළඟ ගීතයත් සමග. එම්.එස්. ප්‍රනාන්දු ගීත රචනයෙන් ඒ වගේම සංගීතය නිර්මාණයේ ගායනයෙන් තමන්ගේ ගායනා මග අනන්‍යතාව තහවුරු කරගත් ගායකයෙක් එම්.එස්. අවුරුදු 9ක සංගීත සන්ධ්‍යාවකට සහභාගී වෙමින් සිටියේදී ඔහු ජීවිතයෙන් සමුගන්නේ එම්එස් සමග අපි අද හිරුනි වෙන හැන්දෑව නිමවටපත් කරනවා. මම ස්වර්ණ ගුණවර්ධන නිෂ්පාදනයේ ප්‍රියන්තනි ගම්ගේ ඔබට යහපතක් වේවා. Thank you. නැද්ද හදේ පෙම්බරනෙත් මා වෙත හරවන්න මාගලු පරදන දෙතොලෙන් ගිනහෙන් නොවසපු වදනක් අසන්න ඉඩ දෙන්න ඊළඟ නැකතෙදි ඔබේ අත අරගන්න තවත් බෑ ඉවසගෙන ඉන්න මේ වගේ සිතුවිලි කමක් නෑ මූණ නොබලනවාට මම බලලා තනතෙන් ආදරේ නම් ඇයි නොකිය පසු වෙන්නේ ආදරේ නම් ඇයි මෙහෙම දුක දෙන්නේ හිරු නිවෙනා හැන්දෑවක වැටිය අද්දර අඳින වර්ණ රේඛාව ශනිදා හැන්දෑවේ 6:30ට සුදේශීය සේවය හිරු නිවෙනා හැන්දෑවක හිරු නිවෙනා හැන්දෑවක Thank you.